ඉරිදා සංග්‍රහය. ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර. ආයුබෝවන් සුබ උදෑසනක් වේවා හිතවතුනි ශ්‍රී ලංකා ගුවන් විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වන ඉරිදා සංග්‍රහයයි මේ ආරම්භෙන්නේ අප දකින්නේ නියම ස්වභාව ධර්මයම නොවේ අප දකින්නේ අපගේ විමසුම් විදි හමුවේ निराවරණය කෙරෙන ස්වභාව ධර්මයයි සබාදාම පොළොව, කඳු වැටි, සාගර, අනාන්තර, ජලය, ඉරහඳ මේ සියල්ලම පෞරාණික ගෝත්‍රික නැතිනම් ආදිවාසී සමාජවල වගේම ගැමි සමාජවලත් සැලකුවේ දෙවියන් හැටියට. වැස්ස වලාහක දෙවියෝ කියලා කිව්වා. පොළොව මහි කාන්තාව කියලා කිව්වා. එනිසා බෙන්ගාලයෙන් ගීතයක් අපට හමු වෙනවා සුර කිමු වැසි ජලය කියන සංවිධානයෙන් මේ ගීතය සිංහලයට නගනවා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් රංජිත් හේවා විතාන ගමගේ හින්දි අධ්‍යනාංශයේ කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා. ඔහුට මෙය යොමු කරන්නේ ස්වාමි විවේකානන්ද මධ්‍යස්ථානය ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට අනුබද්ධ මේ මධ්‍යස්ථානයේ පාලකයා මහාචාර්ය අංකුරන් දත් විසින්. එය සිංහලයට නැගුවාම ගයන්නේ ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත අංශයේ අසිත් අතපත්තු බොහොම දක්ෂයි. මේ ගීතයට ගායන බෘන්දයක් සම්බන්ධ වෙනවා. බෙන්ගාලි ගීතය නජීෆා නජා අහෝනා විසින් ලියලා තියෙනවා. සිංහල ගීතයේ ගායන බෘන්දය කණික් එදිරිමාන රෝවන් අර් චර්යා ප්‍රබෝධිනී හිරුනිකා උදේනි ඇතුළු පිරිස අපි බෙන්ගාලි ගීතයක් අහලා රස විඳලා ඒ වගේම සිංහල ගීතයට යොමු වෙමු රස විඳින්න ජලයේ වටිනාකම වැස්සේ වැහි ජලයේ වටිනාකම ගැනයි මේ ගීතයෙන් කියවෙන්නේ ඒවා විනාශ නොකිරීම පිළිබඳව අපදාන කාව්‍යවලක් තියෙනවා බුදුන් වහන්සේගේ කාලේ මහරහතන් වහන්සේලා මේවා ගැන කතා කරලා තියෙනවා. ඉතින් මේ ජලය අපවිත්‍ර කිරීම කියන එක දූෂණය කිරීම අතිශය පාපක් ක්‍රියාවක් නරක අධම ක්‍රියාවක් වශයෙන් සැලකේ. ජලය ආරක්ෂා කර ගැනීමට වනාන්තර ගස්කොළන් රැක ගන්නට ඕනේ. මිනිස්සු ඒකට පෙළඹෙන්නට ඕනේ. මේ එබඳු කරුණු අරමුණු කියවෙන ගියක්. සියලු සතුනගේ සාපිපාසා වස්සානි ජල බිඳුය විසේරනා සිචලය මිහි ගැබ චලය ගති සොබයි සම සමය තිපේවිත විකල්ප පරස පර නමත ආවසිය ජල සම්පත වස්සානි ජල බිඳුය විසේනා වගවි සිටිනම් පාලනේ සුජන සපයොම දෙනු පිනිස පැතිරයයි අරකලය දසාතත කවුරු ජල සුව ලබනු පළමුව වස්සානි ජල බිඳුය විසේනා ගතහොත් සැමසිතට නිතිදිරි රැස්කර හැකිය ජයවැසි නිසකය සතුට සැමසිතෙහි පිරි මහලු පල දෙන නිතින සැනසිලි වස් අවසානි ජල බිඳුය විසිරෙනා උතුරා ගලා ජල ධාරා සියලු සතුනගේ සාපිපාසා අවසානි ජල බිඳුය විසේනා චන්දන වීරසිංහ කවියාගේ කාව්‍ය නිර්මාණකරණයට එළඹිලා අවුරුදු 40ක් ගත වෙලා. ඔහු රාජ්‍ය සම්මානලාභී, ජන සම්මානලාභී, විචාරකයන්ගේ අදි සම්මානයට පාත්‍ර වූ මහා කවියෙක්. ඔහුගේ කවි ඇතැම් ගීත බවටත් පත් වෙලා තිබෙනවා නන්දාමාලනී වැනි මහා ගායිකාවන් ඒවා ගයලා තියෙනවා. නමුත් ඔහු කවියට තමයි නැඹුරු. ඔහුගේ ජීවිතයේ කාව්‍ය නිර්මාණ අලලලා රසවින්දනය විචාරාත්මක භාවය පිළිබඳ කෘතියක් ආචාර්ය මහේෂ් ක්‍රිසාන්ත විසින් ඉදිරිපත් කළා. ප්‍රතිමානන තමයි කෘතියේ නම. මහත්සඳ පිනිබෙදක කියන වටිනා කාව්‍ය සංග්‍රහය ඉංග්‍රීසියෙන් පළ කළා. පරිවර්තනයක් ආනන්ද දේවප්‍රියගේ පරිවර්තනයක්. එවාගෙමයි ගින්ගගේ විලාපය නැමැති විශිෂ්ට කාව්‍ය කෘතිය නැවත පළ වෙනවා. මේවා කියවනවා නම් බොහෝ දේවල් ජීවිතයට එකතු කරගන්න පුළුවන් වෙනවා. ඔහු එබඳු පද්‍ය නිර්මාණයේ යෙදෙන විශිෂ්ට කවියෙක් අපි ඔහුට සුබපතනවා. ඒ වගේම ඔහුගේ නිර්මාණ හැම විටකම අගය කරනවා. ආචාර්ය WD අමරදේව ගීතයක් ගැයුවා වැස්ස පිළිබඳව. ඒ වැස්ස ගැන ගායපු ගීතය මට මතක් වුණා. මේ මීට මුලින් අදහස් දැක්වූ වැසි ජලය සුරකිමු කියන කාරණය ගැන සිහිපත් කරන්න. නන්දනගේ කවිවල පොළොව, වැස්ස, ගස් කොළන්, සූර්ය, යා, චන්ද්‍රයා, හඳ රැස්, තරු කැත්, මිනිස්සු සත්තු සීපාව් මානව ජීවිතය පිළිබඳ කදිම ඉසියුම් විවරණ ඇතුළත් අපි බලමු ආචාර්ය අමරදේවයන්ගේ ගීය අපට සොයා ගන්නට පුළුවන් වේද කියලා. අහස අපි මුතු බඳිනා ha ha ha ha Papa පහුගිය දවසක ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනගේ කෘතීන් කිහිපයක් පළ වුණා අලුත් කෘති සමග ඔහු ගුවන් විදුලියට රචනා කළ නිල් කිරිල්ලි බොහොම ලස්සන නිර්මාණ එකතුවක්. එයද නැවත පළ වුණා. ඔහුගේ විශේෂ නිර්මාණ මතුමහල කියන කවි පොතත් ඒ වගේම මේ ජීවවාසික ਵਿਚාරය කියන ඊටාම වටිනා ਵਿਚਾਰාත්මක අදහස්. ඒ කෘතිය කියවම ඒ කෘතියේ පුදුම විදිහටම සබාදහම මිනිස්සු සහ පරිසරයත් එක්ක අනිකාත් එක්ක එකට එකතු වෙලා සහ ජීවණයෙන් යන්නා වූ ගමන පිළිබඳව තමයි කතා කරලා තියෙන්නේ. අර මුලින් කියූ කවි පොතේ නම මතු මතක. මතු මහල නෙවෙයි මතු මතක. ඒ කවිත් මීට කලින් ඔහු ගිරිමුදුන මගේ නිවහන ගිම්හානේ යන්න ගිහින් කියලා පරිවර්තනයකුත් කාව්‍ය ග්‍රන්ථයක් හැටියට ඉදිරිපත් කළා. ගැඹුරු අදහස්, ගැඹුරු දර්ශන චින්තාවන් සහ මිනිස්සුන්ට ලෝකයට ප්‍රබල ලෙස ආදරය කරන ඔහු අපි බොහොම ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා ඔහුට චිරජීවනය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. සුබ ප්‍රාර්ථනා අපිට නිතරම අවශ්‍ය වෙනවා. වස් කවි නොවේ අපිට ඕනේ කරන්නේ සෙත් කවි. අපි මිනිස්සුන්ට ආදරය කරන්න ඕනේ, මිනිස්සුන්ට සේවය කරන්න ඕනේ, මිනිස්සුන්ගේ ජීවිත ගොඩදා ගන්නට උදව් කරන්නට ඕනේ. ඒ නිසා අපි හොයා ගන්නට උත්සාහ කරනවා නන්දාමාලනී විසින් එබඳු සෙත්පතලා ගයලා තිබුණු ගීයක්. ඒ ගීතය සුනිල් ආරියරත්න මහාචාර්යතුමා තමයි ලියලා තියෙන්නේ. पालना जाति जरादू जिंदगी में कुली निरा हम सलंग थर्ग पढ़ तूं किस गी रसीला ජපන් සුබාදහම් ගොවියා මාස නොබු ෆුකුයෝ ජපානයේ ජීවත් වුණු මේ ගොවියා ලෝක ප්‍රසිද්ධ වුණා මසනොබු ෆුකුඕකා ඒ තොරතුරු පරිවර්තනය කළේ කෘතියක් වශයෙන් මහාචාර්ය WM ගුණතිලකයි මේ සබාදහමේ පරණලා පත්‍ර පිදුරු මේ සියල්ල අවුව ජලය සමග මිශ්‍ර කොට පොහොරක් හැටියට සකස් කරගෙන බොහෝම සතුටින් සත්ව වදුරින් පාරිසරික හානියෙන් ජීවිත ඒ කියන්නේ පොළවේ ජීවිත ආරක්ෂා කරමින් සශ්‍රීකත්වය සෞභාග්‍යය වඩාලන්නට ගත්ත උත්සාහය මේ කුඩා පුස්තිකාවේ සඳහන් වනවා ජපන් සුබාදහම් ගෝවියා තමයි ඒ කෘතියේ මාතෘකාව නැත්තම් තේමාව හැටියට අපට දිස් වෙන්නේ. බී වික්ට පෙරේරා විශාරද ගායකයාණන් ඊටාම විශිෂ්ට වයලීන ශාස්ත්‍රයේහි ආචාර්යවරයෙක් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඔහු විසින් ඉඳ හිට හෝ ගීත කිහිපයක් ගයා තිබෙනවා. ඔහු ගැයූ ගී අතර නන්දා මාලනිය සමග ගැයූ ගීයක් තවනවා. ඒ ගීතය රචනා කළේ ආචාර්ය අජන්ත රණසිංහ. අපි බලමු එම ගීතය රස විඳින්නට හැකියාවක් තිබේද කියලා. Thank you. ಪಿಯ ಮಿದಹ ಇಂದರಹಿಯ ಒಬ್ಬ ಹಿನ ಸೆನವಾ ಹಿರಿ ಕಸ ನಿವಸರ ಪ್ರಜಮ ಕಲಾ ಬಂದಿ පුංචි කුරුතුගේ කටුගේ කරදහි විසිරුණු පසුගුණු සහ පිරිවර නැද ඇති උකුන් පවුරින් මාවත සිතිවිලි කයුතක සීන තරංගා නිසුල්මනේ ඔබ මෙතට දෙන්නේ අචේතනිකමුත් ඔබේ නාගඟ සතුට පිටාරා බඳුන් පුරන්නේ බඳුන් පුරාලන්නේ බර අයුම netu පිය විදහා පිය ඉදුදරින්ද ඔබ නැහෙනා ඉදිරිපත් නිවසට වැඩම කළා වෙන්නේ පුරුකි කුරුතුගේ කටුගේ කරදරි විසිරුණු පසුගුණු සහ පිරිවර මැද සිව්කොන් පවුරින් මා වටදී මොනවද සෙනෙහස මතු මතුවත් මට උරුම උනාවේ සුවඳ වාසනාවේ නිවර අලුයම නෙතු කිය විදහා කිය ඉදුදරින්ද ඔබ හින හිනවා සිරි කත නිවසද වරදහි විසිරුණු පතුගුණු සහ පිරිවර මැද සිව් කොන් පවුරින් මා වත උපාලි ධනවල විතානත් අඩු වයසෙන් අප අතරින් වෙන් වුණේ. අවුරුදු 39ක් ඔය ගුවන්විදුලියේ කොරිඩෝර වලදී අප කුඩා කාලයේ උපාලි ධනවල විතාන අපට මුණ ගැහෙනවා. ඔහු කදිම ජනකාන්ත ගී රාශියක් ලියා තිබෙනවා. ඔහු විසින් උදුම්බරා නමින් ගීත එකතුවක් පළ කළා. ඒ වගේම සිහින අහසේ වසන්තය නමින් ගීත ගණනාවක් ගොනු කොට තිබෙනවා ජෝර්ජ් රොබ්සන් ද සිල්වා විසින් උපාලි ධනවල විතානගේ ගීත. ඒ වගේම තවත් ගීත එකතුවක් තිබෙනවා. දයරත්න රණතුංග ආචාර්යතුමා තමයි ඔහුට අත දී තිබෙන්නේ. සරත් දසනායක ඒ වගේම ඒ වගේ සංගීතඥයින් අපට සිහිපත් වෙනවා. සෑරත්න රණතුංග විසින් ගායන ලද මේ ගීතය අතිශය ජනප්‍රිය වුණා. බලමු අපි ඒ ගීතය රස විඳින්න. පුරපුවසක් ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය. නිෂ්පාදනය ප්‍රමෝදී මතනායක.